සත්‍තා ප්‍රතිසම්පන්න පින්ගම්නි අපි අද තවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සීලම දෙනවා ඒ සඳහා tempත් වෙලා සාදු කාර්යපත්තු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තේ ගහපති එවං සික්කිතබ්බං න ඉද ලෝකං උපාදිස්සාමිති නච මේ ඉද ලෝක නිශ්චිතං විඥානං භවිෂ්‍යති ති එවං හිතේ ගහපති සික්කිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර සාංශගේ තවත් වාක්‍යයකට නැත්නම් ඡේදයකටයි මේ හොංකන් දුන්නේ මේ අනාථ පිළික සිසුමාගේ වර්ණාසන්න ඇඳගාව ඉඳගෙන ඒ පාසකතුමාට දෙන උපදේශය. අපි මේ වෙනකන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතු බැලිය හැකි ආකාර කීපයක් සාකච්ඡා කරා. ඒව එක එක කට්ටල විදිහටපත් වෙලා තියෙන්නේ. ඒ එක එක කට්ටලයක් සම්පූර්ණත්වයක් පේන්න තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඊට විකල්ප වශයෙන් වෙනත් කට්ටල නැහැ කියලා. පියනෝ කට්ටල රාශියක් මේකේ තියෙන එක ශාසනයක තියෙන අලංකාරයක්. ඒක දේශනා විලාසයක්. පියනෝ අද විස්තර කරනවා ඉදලෝකම් පාදිස්සාමීති නයිද ලෝක නිසිතං විඥානං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිතබ්බ උපාසකය උත්තං චිතුතුමනි මේ ලෝකේ මේ දැන් ඉන්න මේ ජීවිතේ මේ ලෝකේ අල්ලගන්න එපා උපාදාන කරන්න එපා ඒක සම්බන්ධව යම් විඥානයක් පහළ වෙනවා නම් ඒක අභිරහණය කරන්න එපා නේද ලෝක නිස්සං විඥාන භවිෂ්‍යති කියන්නේ මගේ හිතට මේ ලෝකේ අල්ලගෙන කතන්දර නොවේවා. ඒ වගේම මේකේ අනිත් පළුව පෙන්නනවා න පරලෝකපදිසාමීති න පරලෝක නිශ්චිතං විඥානං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිතව. ඉතින් එතකොට මෙලෝ හිතක් නැහැ. මේ ලෝකෙත් නැහැ පරලෝකෙත් නැහැ. ඉතින් මේක සාමාන්‍ය කාල්පනිකමක් විදිහට තමයි තියෙන්නේ. කිසිම ඇඩ්‍රස් නැහැ. කොහෙද හිත තියෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් අපි සාමාන්‍ය ගෙදින්දා ජීවිතයේ කාර්යසටහන් හදනකොට කිසිම මොහොතක් හිස් කරන්නේ එක්ක අතීතේ කොනාගතේ සරසුන් හදාලා ඉන්නවා. ඉතින් දැන් අනාථ පින්නක සිසුමා පත්ලා තියෙන්නේ මරණාසන්න අවස්ථාව. නැත්නම් ආසන්න අවස්ථාවට අද්දරට ඇවිල්ලා තියෙන්නේ. ඒ අද්දරට ආපු වෙලාවක මේ වචනේ ගැළපෙනවා වගේ පේනවා. දැන් කරපු දේවල් ගැන මේ ලෝකෙ මේ ඉන්න තව විනාඩි ස්වල්පයයි තියෙන්නේ. ඒක ගැන උපාදාන කරන්නත් එපා. ඊගාවට මම යන්න ඕනේ අතෙන් නයි අරකයි මේකයි කියලා සරසම් කරන්නත් එපයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් මේ වාගේ මරණසන්න අවස්ථාවක ඉන්නකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියන එක එක ප්‍රශ්නයක්. දෙක ඒ වගේ දෙයක් කීමෙන් පස්සේ මේ වගේ කෙනෙකුට මේ අවස්ථාවට හිත සකස් කර ගැනීම ගැළපෙන විදිහට සකස් කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ. ඉතින් මේ අතරමැද අපිට බලන්න පුළුවන් අපි භාවනා කරගෙන යනකොට අනිත් වගේ මරණාසන්න අවස්ථාවට හිත සූදානම් කිරීම මේ භාවනාවේදී කොහොමද වෙන්නේ කියලා. විශේෂ විපස්සනා භාවනාවේදී අපි මොන මොන ආකාරයෙන්ද මේ විලාට සාර්පුත්තු සංස වැඩි නැත්නම් අපි ඇඳ ගන්නට අපි මේ බණ අහලා තිබුණ නැත්නම් අපි මේ කරගෙන යන භාවනාව ඒ අවසාන කඩුල්ල පනිනකොට කොහොමද අපිට උදව් කරන්නේ කියලා. ඉතින් ඒ කාරණා ටික මත කරගත්තොත් අපිට මේ වාක්‍යයෙන් ඒ වගේම ඊට ඉස්සෙල්ලා කතා කරපු දේවල් වලින් ලැබෙන පිටිවහල භවනා ජීවිතයට ගන්න පුළුවන්. මේ කෙනෙකුට හිතන්න පුළුවන් තර්කානුකූලව දැන් මේ ජීවිතය ගත කරලා අවසාන මොහොත නිසා මේ ලෝකය පිළිබඳ කතා කිරීමෙන් වැඩක් නැහැ කියන එකේ අර්ථයක් තියෙනවා කියලා. කතා කෙරුවොත් එක න්‍යායක් තියෙනවා මේ ලෝකේ ගත කරලා අවසාන මොහොතේදී මේ ලෝකේ ගැන කතා කරොත් පශ්චාත්තාපයේ පමණමයි තුනේ. ඒක න්‍යාය ධර්මයි. අතීතානු ධර්මනං චිත්තං විකෝපාන පරිත්‍යං සමාධිස පරිපන්තෝ කියලා තියෙනවා මේ ජීවිතේ ගත කරපු ජීවිතය පිළිබඳව හැරිලා බැලුවොත් සමස්ත හිතේ ඇති වෙන්නේ පශ්චාත්තාපය. කිසිම කෙනෙකුට සතුටු වෙන්න බෑ. ඒක බුදුජානනාංශයේ දේශනා කරලාද ධර්මයක්. ඒ නිසා අපි හැරලා බැලුවොත් හිතෙනවා ප්‍රාද මීට කලින් මේක දැනගත්තා නම් හොඳයි. මේ මේ විදිහට කරනවා නම් හොඳයි. මේ දේ නොකර ඉන්නවා නම් හොඳයි කියලා ගොඩාක් පසුතැවිලි විදි තමයි වෙන්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මනුෂ්‍ය ඉතිහාසය කියන්නේ ඕක තමයි. අපි නිතරම ජීවත් වෙන්නේ අතීතයේ. ඉතින් අතීතයේ ජීවත් වෙන කෙනා හැම වෙලාවෙම පශ්චාත්තාප වික්ෂෝපේ තමයි ජීවත් වෙන්නේ. ඒ වෙනුවට අපි අනාගතය ගැන සැලසුම් කරනවා. එතකොට තිගැස්මක් වෙනවා හිතට. අනාගත ප්‍රතිකම් කරන් චිත්තම් විකම්පිතම්. හිත විකම්පණය වෙනවා හරිය. මම එදා වරද ගත්තා මේ සැරේම වරද ගන්නෑ. මම මේ මේ විදිහට සැලසුම් කරනවා කියලා විකම්පනය සිද්ධ වෙනවා. ඉතින් මේකේ මේ අතීතානුගාමන චිත්තය මධ්‍යම වයසේ පව කරපු අයගේ නිතරම තියෙන ඕක තමයි. යම්කේ මේ අතී අනාගත ප්‍රතිකම් කරන චිත්තය මධ්‍යම පස්සටපත් වෙනකම් ඒක සාමාන්‍ය තරුණ හිත්වල හැටි. ඉතින් මේ දෙක අපේ හිතට හැදිලා තියෙන පිළිකාර එකක් වගේ. වයසට ගියාට පස්සේ පශ්චාත්තාපය ඉතුරු වෙනවා. තරුණ වයසේදී ඔය අම්මලාට තාත්තලාට වැරදුනාට මම මෙතෙක් කල් ගන්නවා ඊට පස්සේ නම් මම කූල් ප්‍රූෆ් සිස්ටම් එකක් හදනවා වරදින්න නම් බෑ. 100 100ක් හරියනවා කියලා පුදුම එක්සයිට්මන්ට් එකක් ගත කරනවා. ඉතින් මේ දෙකම ඉටිබන්දම දෙපැත්තෙන් පත්තු කරා. ඉතින් කොයි වෙලාවෙද කෙනෙකුට පුළුවන් වෙන්නේ ඉද ලෝක පරලෝක කියන දෙක අල්ලගන්න නැතුව ජීවත් වෙනවා කියන එක ඒක නිකන් සාමාන්‍යයෙන් එලොවක් නැති මෙලොවක් නැති ජීවිතයක් කියලා අපි කාලකන්න ජීවිතයකට කියන්නේ ඒක තමයි. කවුරුහරි ගත කරන කාලකන්න ජීවිතේ ඒකට එලොත් නැහැ මෙලොවක් නැහැ කියලා බයි. දැන් මෙතන සාර්ථක සාන්ති කියනවා කාලකන්න වියක් කියලා. එලොවල්ලට තිබා මෙලොවල්ලට තිබා. ඉතින් එවැනි කෙනෙකුගේ චිත්ත ප්‍රවෘත්ති කොහොම වෙයිද? ඒක ක්‍රමයෙන් යන්න පුළුවන් එකක්ද? නැත්නම් එක සැරේ ගිඩිය පිටින් යන්න පුළුවන් එකක්ද කියලා බැලුවොත් ඒක ජීවිත පරිශ්‍රණයකින් ආර්ය පරිශ්‍රණයකින් තමයි සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඉතින් සර්වඥාන්සේගේ දේශනාවල හැම දේශනාවකටත් විශේෂව බද්ධේ කරත්ත වගේ සූත්‍රවල හරියට කියලා කියනවා මේ අතීතය අනෝ යන්නත් එපා අනාගතේ සැලසුම් හදන්නත් එපා මැද අල්ලගන්නත් එපා අන්නේ විදියට නොබැඳුණු හිතක් නොසලෙන හිතක් පවත්න්න කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හරි අමාරුයි පෘථග්ජන හිතකට කිට්ටු කරන්න. පෘථග්ජන හිතක මොනවාක්වත් අල්ලගන්න දෙයක් නැත්නම් ඒක අසරණ වෙච්ච ගතියක්. කාලකන්ණි වෙච්ච ගතියක්. රහින් එළවපු ගතියක්. පාළු ගතියක් තම ගතියක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අපි සැලැස්මෙම කවදාකවත් එහෙම Tamange හිත අතීතයක් අනාගතයක් වර්තමානයක් නැති තත්යක් නෙවෙයි වනේන වනසිව්පාවයකටවත් එහෙම දෙයක් නොවේවා කියලා තමයි අපි ජීවිතේ සැලසුම් කරන්නේ. ඒක නිසා අපි බැංකු ගිණුම් ඇති කරගෙන, ස්ථාවර ගිණුම් ඇති කරගෙන, ගයක් සිද්ධ බුද්ධියට සිද්ධ කරගෙන මේ ඔක්කොම කරන්න හදන්නේ කාටවත් එහෙම දෙයක් නොවේවා කියලා. ඉතින් අන්න එහෙම ගත කරන පු탁ජන ජීවිතයක මේ අතීතනාගත දෙකම අතීතය කියලා කියන්නේ පශ්චාත්තාපය අනාගතය කියලා කියන්නේ තිගැස්මක්. ඒ නිසා කොතනද ඉන්න ඕන කියන ප්‍රශ්නය ආගමකට අහු වෙන්නේ නැහැ. හැම ආගමකම මේක සැලසුම් කරලා තියෙන්නේ එක්ක ਸਰබලදාරි දෙයයන් ආංශ මේක තීන්දුව කරයි අවසාන විනිශ්චය දවසේ. ඒ නිසා අපිට තියෙන ඉන්න ගන්න දෙයයන් ආංශේව සතුටු කරගෙන ඉන්න එක මිසක් මේක මිනිස්සුන්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නැත්තම් මිනිස් මනසකට අල්ලගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා මේක ආගම පැත්තට දාලා පන්දල් පැත්තට දාලා පල්ලිය පැත්තට දාලා තමන් පෞල් ජීවිතයක් ගැන කල්පනා කරන ලෝකයක් මේකේ තියෙනවා. නමුත් පෞල් ජීවිතය ගත කරනකොට හෝ වේවා එහෙම නැත්නම් මනක් භාවනාවක් කරන පව පන්තල් වෙලා ජීවිත ගත කරන හෝ වේවා දෙන්නටම මේ අතීතනාගත දෙක අතහරිනවයි කියන එක ඒකාකාර අභියෝගයක්. කාටවත් ඒකේ අතවාසියක් නැහැ මේකේ. කාටවත් කවුරුමත් ඒක දැනගන්න ඕනේ. ඉතින් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා මේ සම්තති ඇමතිතුමාගේ කතාවේ ඒ ඇමතිවරයා කුසල් රජුරුවන්ගේ ප්‍රාන්ත රාජ්‍යයක තියෙන සිවිල් යුද්ධයක් නතර කරනවා. මොම් දක්ෂ විදියට නතර කරනවා. නතර කරාට පස්සේ රජුරෝ මෙයාට දෙනවා දවස් 7ක් රජසැප විඳින්න කියලා. රජසැප විඳිනවා කියලා කියන්නේ ආහිතු ඕනම දෙයක් රාජධානිය තියෙන පාවිච්චි කරන්න පුළුවන්. කියලා රජුරෝම දෙනවා. මේ මුන්තම නාටකම් කරනවා. ඒ වගේම ඇමතිවරුපත් කරනවා මෙයා ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ කියලා. ඉතින් මෙයා දවස් 7ක් හොඳටම ඒ නාටකාංගනාවේ නටුම් බලමින් උද්දතම බීමත් උද්දතම තියෙන ආහාර පාවිච්චි කරමින් කාම භෝගියව ගත කරනවා. ගත කරලා හත් වෙනි දවසේදී ඒ නාටකාංගනාවත් එක්ක යනවා රාජකීය උද්‍යානයට. මේක සාමාන්‍ය රාජ්‍ය වලට ඉස්සරහ විරුද්ධ වෙලා තියෙන්නේ. නමුත් මෙයාට දැන් රජසක් ලැබිලා. ඉතින් ඒව ගියාට පස්සේ ඒ නිලිය අවසාන රංගනේ රඟපාන. අවසාන රංගනේ රඟපාද්දී ඔක්කොමලා පුදුම දක්ෂකම රඟපානිටදී එහෙම ඇසත්තරලා කටත්තරලා මැරලා වැටෙනවා වේදිකාවම. ඉතින් පේන්න තියෙන්නේ මේ නිලිය දැන් මේ රජුරෝණේ සන්තති අපතුමා කියලා කියන්නේ. රජුරෝ සන්තෝෂ කරන්න නටන්න ඕනේ නිසා දවස් 7ෙම කාලා නැහැ. මොකද කෑවොත් ඇඟ දරත වෙනවා මේ බුලිමියා නෙවෙයි මේ මේ මම දන්නේ ලෙඩක් තියෙනවා ඒක නොකනෝබේ ඉඳීමෙන් තමයි කෙල්ලෝ මේ ඇඟ ස්ලිම් කරගන්නේ. ඒ දෙයට තිබුණා අංගනාවක් වගේ පේන්න තියෙන කතාවේදී. ඉතින් නටල අන්තිම නටලදී මැටරවක් නෑ ඒකට දන්නේ නැහැ කට්ටිය මේ නාටිකාංගේ නාටකමේ කොටසක් විදිහට මැරලා ගන්න ඇත්තටම නිලිය මැරලා කියන්නේ. නාටකමේ විදිහට මැරලා ගන්න එකක් දන්නේ. ගිහිල්ලා බලනකොට ඇත්තටම කරලා කටත් කරලා මැරලා. එතකොට මේ සංතතිය ඇමෙච්ච මට ඇතිවෙච්ච ශෝකය පුදුමාකාර ශෝකයක් එනවා. මෙච්චර කල් මේ විදියට රංගනය කරපු සීල දෙක අපකට රජු රංගනය කරපු මේ අම්මණ්ඩි දැන් වේදිකාවේ අවසාන ජවනිකා රංගපාල ඉවරයි. එතකොට මෙයාට අර ගත කරපු දවස් හතේම රජසපක් ඉදිරියට කරන්න තියෙන දේ පිළිබඳව සම්පූර්ණ බලවතු සුම් වෙනවා. ඒක හොඳ වෙලාවට මේ මගුල් වෙනට යන ගමනේදී බුදුචානන්ද පිටිපාත පඩන දකිනවා. දැකලා මම රාජාභරණ සහිත උඩ මගුල්ලතාවට ඉඳගෙන බුදුරජාණන් ඔළුව පාත් කරලා බාහතරින් බයින්නේ ඔළුව පාත් කරලා ගරු කරනවා. එදිර බුදුචානන්සේ ආනන්දහම ගන්න කියනවා මේ සංගතිය ඇති. අදම රාත් වෙලා අදම පිරුණම් පානවා ඒකට ආනන්ද හඳුනනට හිතා ගන්න බෑ මොකද්ද මේ බුදු දඥාන්ති කියන්නේ ඊට පස්සේ තමයි මේ මේ අංගනාව මැරලා වැටෙන්නේ ඊට පස්සේ අර සම්පත්‍යමිතිට මොන්නම ක්‍රමයකින්වත් හිත හදාගන්න බෑ එයාට මතක් වෙනවා යනකොට බුදු දඥාන්ති දැක්කා පින්නපාති වඩනවා ගරු කරපේකක් මතක් වෙනවා එක පිම්මට යනවා සරෝජනසිකා ඊට පස්සේ සරෝජනසිකා දකින්න මනුෂයා ශෝකයෙන් නැත්නම් දුකෙන් වහ වැටිලා මුසුප්පු වෙලා. ඒතකොට කියනවා අතීතය අමතක කරන්න. අනාගතයත් අමතක කරන්න වර්තමානයත් අල්ලගන්න එපා කියන්නේ. මජ්ජේදී නොගහිසති උපසන්තෝ භවිස්සති කියලා ඒ කියනකොටම මේ මනුස්සයාට අර තිබුණු ශෝක සේරම තියෙන අතීත අනාගත දෙකේ බවත් හිතට ඒතරෝ ජීවත් වෙන්න පුළුවන් බවත් ඒ කියන්නේ මේ ආවේග වලට හිත නැතුව ජීවත් වෙන්න බෑ. නැවත හිතට පුළුවන් ආවේග නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක ඒ එතනදි තේරෙනවා. තේරෙනත් එකම රහත්. ඉතින් එතෙන්දී එතන ළඟ ඉන්න කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ. මේ මනසට මෙච්චර දුකක් ඇවිල්ලා ඒක නිවනට හේතුවක් වෙයි කියලා. ඒක මේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න අවශ්‍යම කරන යවනිකාවක් එමත් අවශ්‍යම කරන අමුද්‍රව්‍යයක් කරනවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ මනුස්සයා මේ Tamanට හම්බ වෙච්ච මේ නලගන මැරිලා ඇති වෙච්ච මේ දුකට ආවට පස්සේ බණක් කියන්න හිතෙන්නේ නැහැ මේ නලගන්ට හත් දවසේ දාන දෙන්න කතා කරයි. නැත්තම් වෙන පින්කමක් ගැන කතා කරයි. මේ අතීතය අමතක කරපන් අනාගතය අමතක කරපන් වර්තමානෙත් නැහැ. උපසාන්තව හැදෙන්න කියනකොට උපසාන්තව හැදෙන්න. ඉතින් මේක මේ වගේ සිද්ධි ආනන්ද සෝන්සේ කටපාඩම් කරන ඉඳලා ධර්ම සංගායනාට ඇතුල් කරනවා. මොකද සුවිශේෂී සිද්ධි නිසා. නමුත් කවදාකවත් තර්කානුකූල ක්‍රමයට අනුකූල ප්‍රතිපදාවට මේක විස්තර කරන්න බෑ. දැන් අපි මෙච්චර නටනවා රිට්‍රීට් හදා හදා කර කර ඒත් මරණ වේලාවේදී ඔය බණ ඇහුණත් කනකට ගන්න එකක් මේ ආභාග්‍ය සම්පන්න වෙලාවක දෙයක් තමයි මරණ මොහොතේ හාමු කෙනෙක් දකින්නේ. මේ හීනෙන් දැක්කත් අවලයක් ඉන්න කරගන්න. හාමු කෙනෙක් හීනෙන් දැක්කොත් අහුවෙන්න මරණය කියලා කියනවා. ඉතින් පාන්දර යන්න එපා කියලා කියනවා පිටපාර. දැක්කොත් එහෙම මහා අවමංගල්‍යයක් ඒ මිනිස්සු. ඉතින් මරණ මොහොතේ දැක්කොත් එහෙම මහා අවමංගල්‍යයක්. ඉතින් ඒක ලියලා ඒ ආමතුරු ඇවිල්ලා මේ වගේ දෙයක් උගන්වයි කියලා කදාපත් ගන්න. ඉතින් ඒක මේ ආභෝෂිත විදිහට පෙන්නනවා. මෙතෙන්දිත් මේ අනාථ පිටික සිටුම අවසාන ආසන්න අවස්ථාවින්දී සාරිපුත්‍ර සාන්ති කියනවා න ඉද ලෝකං පාදිසාමින පරලෝකං පාදිසාමි කිය. নিকකමට හිතන්න බෑ අපිට මේ ලෝකය පරලෝකය අමතක කිරොත් මොනවද හිතන්න දෙයක් තියෙන්නේ කියලා. වම් කොලුණා කාම කටි කියන්නේ කාල ගන්න එන ගහච්ච සෝපිටිනක් වගේ වෙනවා හිතේ. ඔය දෙකේ පරිසරණ එක විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒක මතක් කරලා තීම ආධ්‍යාත්මික උපදේශයක් එහෙම නැත්නම් ගැලවුම් මාර්ගයක් ද නැත්නම් කන රත් වෙන්න ගැහුවා වගේ එකක්ද කියලා හිතා ගන්න බෑ. නම් භාවනා කරනකොට අපි කොච්චරක් එහෙම නැත්නම් මේ විපස්සනා භාවනා කරනකොට අපි කොච්චරක් ඒකට සූදානම් වෙනවද කියන එක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒකදී Nirodhe තමයි බලන්නේ. නිරුද්ධ වෙනවා බලන්නේ. ක්ෂය වෙනවා බලන්න. වැය වෙනවා බලන්න. ඒක බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැත්තම් අපි හැම වෙලාවෙම සමුදේ පැත්ත විතරයි බලන්නේ. සිද්ධිය බලනවා. අපි බලන්නේ සිද්ධිය හට ගන්න පැත්ත. උපාදේ බලනවා. වැය වෙනවා දකින්නක මහා භාග්‍ය සම්පන්න දෙයක්. ඒ වගේම කාලකන්ණි දෙයක්. මේ සාමාන්‍යයෙන් මංගල වේලාව කතා නොකළ යුතු දෙයක් කියලා තමයි ක්ෂය වීම වැය වීම නිරෝධය බලන්නේ. ඉතින් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කිරීම හරහා යෝගාවචරයේකට ආනාපානේ වගේ නිකන් සීනි බෝලයක් පෙන්නලා ওই සීනි බෝල හොඳට කන ගමන ආනාපානේ මුල බලන්න කිව්වොත් යෝගාවචරය යම් කිසි හිත බඳන ගතියක් තියෙනවා. මොකද මුල බලන්න හරි කැමැති කවුරුමත්. හට ගැනීම බලන්න හරි කැමැති සමුදේ බලන්න කැමැති. ඉතින් මුත්‍රාඥාන්සේ සඳහන් කරලා තියෙන මේ ආනාපාන ගණ්ඩ වෙන ඔක්කොම පැත්තකට දාලා මේකම බල බල ඉන්න. බල බල ඉන්නකොට පේනවා ආශ්වාසය ඇති වෙනව නැති වෙනව ප්‍රශ්වාසය ඇති වෙනව නැති වෙනව. දැන් මේක සහතික වුණාට පස්සේ මට අපි ඉස්සරහට එන ආශ්වාසයත් බලන්න පුළුවන් වෙයි. ඉස්සරහට ප්‍රශ්වාසයත් බලන්න පුළුවන් වෙයි. තාත් අප්‍රදහයක් පාලක් මට මේ අරමුණ බලන්න පුළුවන් වෙයි කියලා මුඩට මුණ දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් පැමිණීම භාවනා ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. මට කියන්න බලන්න මට මේ ඉස්සරහට තියෙන හුස්ම දැද්දා 10 15කට කරදරකට බලන්න පුළුවන් වෙයි. තප්පර 10ක් 15ක් කට මේක ඉන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් වෙයි කියලා කියනවා නම් ඒ විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය දෙවිදිකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මේ පේන අරමුණට බැහැගෙන ඒක ඒක ඒකාග්‍ර භාවයට අරමුණ පිහිට කරගෙන ජීවත් වෙන්න. ඒකට අපි කියනවා සමත භාවනාව කියලා. එහෙම නැත්නම් මේ පේන මීට ඉස්සරහට පේන හුස්ම රැලි 10 තුල ඒ හුස්ම විනාශ නැටි බලන්න. මේ මෙතෙක් කල පිටට ආදායට ගත්ත ආලම්බණයට ගත්ත මේ හුස්මේ වෙනස් වීම බලන්න පුළුවන්. ඒ වෙනස් වීම බලන්න අනේක දෙන්නගින්ද හේතු වෙච්ච ඉනිමකට පයින් ගන්න වැඩක්. මේ තමන් මෙතෙන්ට ගාම උදව් කරපු මෙතෙන්ට ගාම උඩට නගින්න උදව් කරපු මේ ඉනිමග ආසස් ප්‍රසාසී වෙනස් වීම බලනවා කියන එක ඒක බය හිතෙන දෙයක්. තර්ක මනසකට ඉනිසවචනස් මතක් කරලා තියෙනවා මේ හුස්ම දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියපේක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා දීර්ඝ හුස්ම කිටි වෙනවා දීර්ඝ ආශ්වාස කිටි වෙනවා දීර්ඝ ප්‍රශ්වාස කිටි වෙනවා කියලා පොඩි ඉඟියක් වෙනවා ඉතින් මේ යෝගාවචරයට බලන්න පුළුවන් වුණොත් මේ බලාගෙන ඉන්න හුස්ම එන්නේ එන්නේ එක විදියටම තියෙන වෙනස් වෙනවයි කියලා පුදුමාකාර බයක් එනවා හිතට පුදුමාකාර ආසාත්මක ලක්ෂණ එන්න පටන් ගන්නවා. පුදුමාකාර විදිහට ඔක්කාර ලකුණු පහළ වෙනවා. පුදුමාකාර විදිහට තමන්ගේ චින්තනය කරකොලත් ඇරියවල වෙනවා. මේ මේ පිහිට වෙච්ච දේ කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්න පිහිට වෙච්ච මේ ආරම්මණයෙහි විපරිණාම කාලකාලික භාවය වෙනස් වෙන සුළු බව. ඉතින් මේක පුළුවන් විදිහට සමිතට දාලා හෝ නැතුව හෝ කියන බලන්නේ කියලා. බලනකොට මේ යෝගාවචරයට පේනවා ආස්වාසෙන් ආස්වාසෙට විරස් වෙනා වගේම ආස්වාසේ ඇතුළත එමේට පටන් ගන්න අරමුණු ගොරෝසු වෙලා නැති වෙලා යන මොකද්ද වෙනසක් වේ. ඒකට කියනවා සබ්බකාය ප්‍රතිසංවේදී අසසී සාමිති සික්කදී. සබ්බකාය ප්‍රතිසංවේදී පසසී සාමිති ඉති ආස්වාස්වාස මුලුල්ලම බලන්න. බලන කොහෙදෝ නැති ආස්වාසෙන් පටන් ගත්තා හොඳට නාස්පුඩු කරවාගෙන යනකම් ගිහිලා ඉවර නැතිලා. ඊට පස්සේ ප්‍රසවාසය කොහිදෝ නැති විදිහට පටන් ගන්නවා. ඒක නාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසයට ගිහින් නැතිලා යනවා. ඉතින් ඊට පස්සේ කියනවා දැන් මේ විදිහට ආස්වාද ප්‍රසවාසය පිටකොන්ද දැක්කනම් ඒක හට ගන්න තැන හිත දාන්න ඒක හරියම විද්‍යානුකූල දෙයක්. ලෙඩක මූලය හොයනවා. ලෙඩක් ඇති වෙනකොට ඒ ලෙඩ පටන් ගන්න තැන දාලා මොන විස බීජෙන්ද මේක වෙන්නේ මොන පසු බින්ද වෙන්නේ කියලා මේ අරමුණෙහි ප්‍රත්‍ය හොයන එක. මුලට මුලට යන එක. ඉතින් මේවෙන් තමයි අතර මේ පසුකාලීන විද්‍යාව ගොඩක් ඇදලා තියෙන්නේ. ඕනම දෙයක හට ගන්න ස්වරූපේ මේ මැද තියෙන ස්වරූපෙට හාත්පසුන වෙනස්. ඕනම දෙයක් පටන් ගන්නකොට ඒක පෙළ ගැහෙන හැටි සහ පෙළ ගැහිලා ඒක රංගනීය රංගනකොට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ රංගන රංගනේ ප්‍රසවාසයේ සහ ආස්වාසයේ කියන රංගන රංගනේ බලලා මේක එන දිහා කොහෙන්ද මේක හැදිලා ඉන්නේ කියලා ඒ හැදිලා එන වෙලාවේ නියපොත්තේ කරන්න පුළුවන්. හැදිලා ආවට පස්සේ මොකකින් වෙනස් කරන්නේ? මහා සුලිසුලකක් පාඩපත්. ඉතින් මේක දැන් කැවොස්චීරි කියලා, ෆ්‍රැක්ෂනිසම් කියලා, මැත්සොල, මැතමැටික්ස් වල ඉහළම ධර්මතාව විදිහට මේක තෝරනවා. ඒකදී කියනවා මේ හට ගන්නකොට ඉතාම ලාවට හට ගන්න මේ ආස්වාද ප්‍රසස් අන්තිමට නාස්පුඩු පුරවාගෙන තැනට එනකොට ඒක ටොනඩෝ එකක් වගේ. ඒක උසිරිස්කක් වගේ. නමුත් ඒක පටන් ගන්න ඉතාම සියුම්. ඒක විස්තර කරනකොට කියනවා මේ ෆ්ලොරිඩා වල සමනලයේ තටු ගන්නකොට ඇති වෙන පුංචි උලන් රැල්ලට අවශ්‍ය කර්ම සාහසක සැලසුණොත් ඒක කැලිෆෝනියාවේ උසිරිස්කක් වඩපත් වෙන්නේ ඉඳී. ඒ තමයි මේ ෆ්‍රැක්ෂන්සම් උගන්නේ. නැගිනීර වෙරළේ ඉන්න සමනලේ තටු ගන්න හුලන් බැල්ලෙන් අවශ්‍ය සාධක සැලසුනොත් ඒක බටහිර වෙරළේ කුණාටෝපාටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පෙන්නන දේ බුදුජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මේ හුස්ම සියල්ලම බලන්න. සබ්බකාය පරිසම්පේදී බලන්න. කොහෙන්ද මේක පටන් ගන්න පටන් ගන්නකොට ආස්වාද ප්‍රසආදයෙන් කිසිම ලක්ෂණක් කියන්නේ නැහැ. ඇදීගෙන ඇවිල්ලා ආවට පස්සේ ආස්වාද ප්‍රසවාසයෙන් 100ක් වෙනස්. මෙන්න මේ හට ගන්න තැන සිට ආස්වාසයේ මුල දක්වා දැකීම යෝගාවචරයට පච්චේ පරිග්‍රහ ඥානෙ වශයෙන් පෙන්ලා දෙනවා. ඉස්ලාම නාම රූප පරිච්ඡේ ඥානෙ ගත්තට පස්සේ පච්චේ පරිග්‍රහ ඥානෙ කියලා කියන්නේ නැත්නම් මුළු ශාසනෙම තියෙන පටිච්චසමුප්පාද කියන්නේ ඕකයි. මේ හේතු ඇතුළත මේ පදේ ලැබෙනවා. ඉතින් මේක ඒ පච්චේපරිග්ගා ඥානය කියන එක නැත්නම් මේ ආරෝහණක පෙළ ගැහෙන හැටි. නුවර පෙරහැර හැදෙන හැටි බලන්න යනවා. ඔය කුයින්ස් එක ළඟට යනකොට පෙරහැර හැදිලා. මම මාලිගාව ළඟට ගිහිල්ලා ඒ මේ දේවාලේ බැම්මේ හරි මාලිගාව බැම්මේ ඉඳියොත් අතන මෙතින් අලියෝ ඇවිල්ලා තුන්දෙනා පෙළ ගැහිලා පෙළට යන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට අර කුයින්ස් එක ළඟ ඉඳලා බලනවා වගේ නෙවෙයි. එතන හැදෙන හැටි තියෙනවා. ඒක ජොලියක් තියෙන හැබැයි පෙරහැරක් නැහැ. අන්නේ මුල බලන්න පටන් ගත්තට පස්සේ පේනවා මුල කිසිසේත්ම හැදිච්ච එකේ ලකුණු නෑ මොකද්ද අමුතුතාලයක් තියෙනවා. ඉතින් මේක හොඳට හුරු වුණාට පස්සේ ඒ යෝගාමචරය ආස්වාදේ පටන් ගන්න තැන බලන්න දඟලන දඟලීට කියන්නේ අප්‍රමාදී කියලා. පටංග හටංග පටන් ගන්නකොටම පමාන වේ බලන්නේ කියනවා. පමා වුණොත් වෙන එකක් වෙනවා. ඒ නිසා අප්‍රමාද වෙන්න කියනවා හුස්ම අද දැක්කට වැඩිය හේට බලන්න. අද දැක්කට හේට මුලට යන්න. තව මුලට යන්න. මුලට කොට ගියාට පස්සේ කිසිම හුලක් කරගෙනවක් නැත්නම් ඉඳලා හුලක් කරගෙන ලාවට පටන් අරගෙන මහා ගොරෝසු සුලිස්වකටපත් වෙනවා. එතකොට මේ අතරමැද බොහොම තප්පර ගණනේ තියෙනවා. පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා. විපරිණාමයක් සිද්ධ වෙනවා. මේක හොඳට යෝගාවචරගේ හිත වැදුණා නම් එයාර හුස්ම පටන් ගන්න තැන බලන්න යනකොට එනවා සතියක්. ඒක පුදුමාකාර සත්‍යයක්. ඒක හරියට මේ සිරිපාද නැගල ඉරසේවේ පටන් ගන්න හදන වෙලාවේ සියල්ලකම අවධානය යොමු කරනවා. ඊට ඉස්සෙල්ලා අරුණ නැගිනවා. අරුණ නැගල පැය භාගයක් පෙරදි ගහස සරසනවා. සරසන හිමීට හිත සූර්යයා කුමරපපා මුකුල්පපා හිමීට මිට පොඩ පොඩ පොඩ පොඩ ඉතින් ඔක්කොම සාදු කියන පටන් ගන්නවා. ඉරසේවය කරනවා. තුන් සැරයක් තුන් සැරයක් තිරිබන්දට වැඳලා තමයි ඉරණගින්නේ කියලා කියනවා. ඒක බලන්න පෙවුල වෙවුල කන්දවලලා ඉන්න හැටි බලනකොට ඒ හට ගැනීම කොච්චර විචිත්‍රද. ඇස්ස දවසට පේන්නේ ඉතින් අපි හුස්ම නගින්න ඉස්සෙල්ලා මේ එන අරුණ දැකලා ඊට පස්සේ හුස්ම එන හැටි බැලුවොත් ওই ඉරසේවට වැඩිය බොහෝමත්ම විචිත්‍රයි. කොටිම කියනවා බලාගන්න බැරිද නම් මොකද අපේ සතිය එච්චරම සියුම් නැහැ. අපේ සතියට අහුවෙන්නේ සෑහෙන වෙස් බැඳගෙන නටන නටුව මිසක වෙස් බඳිනවා වෙන්නේ නැහැ. ඔය හැංගියක වෙස් බැඳකට නටන්නේ කියලා කතාවක් තියෙනවා. වෙස් බඳිනවා පේන්නේ නැතුව තමයි මේ ගේම ගෙනියන්නේ. ඉතින් බුදුජානනාංශ කියනවා මේ මාර්යා මේ ගඩ හදවකට මේ පෙරහැර ඔබ මුලට මුලට ඵලයන්. පමා වෙන්න එපා. හොඳටම මුල බැලුවොත් පේනවා මේ හුස්මක් නැත්නම් හුස්මක් කියන හැටි. පුදුමාකාර විචිත්‍රයි. ඒ මුල් කොටස හුස්ම හට ගන්න තැන සිද්ධි බහුල භාවය. එමුණත් ඒකේ ක්‍රියාශක්තිය අපේ හිතේ හිතා ගන්න බෑ. දැක්කට විශ්වාස කරන්න බැරි තරම්. බොහොම ශීඝ්‍රයි ඒක හරියට ගත්තොත් සංසේචනයේ වෙච්ච ගමන් කලලයක් ශීඝ්‍ර වශයෙන් සෛල බෙදලා බෙදලා දෙකට බෙදෙනවා හතරට බෙදෙනවා අටට බෙදෙනවා දහසට බෙදෙනවා කිස් දෙකට බෙදෙනවා බලානින් දැට බෙදෙනවා ඒකල තමයි මේකෙන් දරුවෙක් හැදෙන්නේ පටන් ගන්න මේ මේ බබගේ පුංචි එක සෛලකින් යුක්තාන්නේ ස්වල්ප වේලාවක් ඇතුළත මේක හැඩයක් ගන්න හැටි කල්ල විද්‍යාව උගන්වනවා. හට ගන්න. කවුරක්වත් ඒක දන්නේ නැහැ. දකින්නත් බෑ. ඒක හංගලා කෙරේ. ඒ වගේම ඕනම සිද්ධියක මොළට ගිහිල්ලා බැලුවොත් මහා ගුඪ දෙයක් ඒකේ තියෙනවා. මහා අద్භූත දෙයක් කියනවා. නටනකොට වෙන කතාවක්. වේදිකාවේ නටනකොට වෙන කතාවක්. ඒ වේදිකා සැරසිලි හදාගෙන ලෑස්තිව පැත්ත බැලුවොත් ඒක වසංගලක් හැදෙනවා. ඉතින් කිසි කෙනෙක් මේ ආස්වාදයක් හෝ පිම්බීමක් හෝ හැකිලීමක් හෝ ප්‍රසවාසයක් හෝ හට ගන්න තැන බලන්න හොඳට කියොත් හරියට රාජ්‍ය නායකයෙක් එන්නේ ඉස්සල්ලා කලින්ම ගිහිල්ලා ට්‍රයිපෝඩ් එක හයි කරගෙන එන්නේ ඉස්සල්ලා කැමරාව අටවගෙන තියාගෙන කොයි වෙලාවෙ ඉඳන්නේ එන්න වෙලාවෙ ඉඳලම ලයිව් ටෙලිකාස්ට් එකක් දෙන්න උත්සාහ කරනවා. ඒක හැම කෙනාටම කරන්න බෑ. ඒක කල්ලාතු පර්මිෂන් ගන්න ඕනේ, සිකියුරිටි චෙක් කරන්න ඕනේ, කැමරා ඔක්කොම චෙක් කරගෙන කියලා තමයි ඒ රාජ්‍ය නායක එනකොට ඊට පෙඩිය හපන් මේ ආස්වාසයක් එනකොට කොහොමද ඒක අපි බලන්නේ කියලා. එතකොට හට ගන්න දැන බැලීමේ කියනනේ සුවිශේෂී සතියේ සූක්ෂම භාවයක් ඒ කියන්නේ ප්‍රණීත භාවයක් කියලා. ඊටාත්ම ප්‍රණීතයි. ඒ හුස්ම හට ගන්න පටන් ගන්න හැටි. නැති තැනකින් යමක් පටන් ගන්න හැටි. එහෙම නැත්නම් මේ සාමාන්‍ය උලක සුලිසුමක පාඩපත් වෙන හැටි. එහෙම නැත්නම් මේ යුක්තාංග ගැහණුත් පිළිම කෙනෙක් පාඩපත් වෙන හැටි. ආන්න එක බලන්න කියනනම් එතන ඇති වෙන මේ සතියේ සූක්ෂම භාවය ප්‍රනීත භාවය අප්‍රමාදයට එක තමයි යන්නේ. එන්නකොටම බලන්න ඕනේ පහ වුණොත් වෙන දෙයක් වෙයි. මොපහංගලා ගන්න. එනිසා ඒක දිහාම බලන මේ අවදි භාවයට අපි අප්‍රමාදී කියලා කියන සතිය කියන මෙතෙදි සතියස අප්‍රමාදී අතර ලොකු නැදාකමක් හටගන්නවා. මෙතෙන්ද මේ මේ තරම් සතිය දියුණු වුණා නම් ඒ සතිය අනිවාර්යම කරන දෙයක් තමයි මෙච්චර හැදිච්ච දියුණු වෙච්ච සුළුසුණක පාඩපත් චූස්ම ගෙවෙන හැටි බලනවා කියන එක නිරුද්ධ වෙන හැටි බලනවා කියන එක ක්ෂය වෙන හැටි බලනවා කියන එක වැය වෙන හැටි බලනවා කියන එක හිතට හොරා සිද්ධ වෙනවා තර්ක බලසේ කර කැමති නැහැ හුස්ම ගෙවෙනවා දකින්න කැමති නැහැ අපි බබා ඉපදෙනවා දකින්න කැමති නැහැ බබා මැරෙනවා දකින්න කැමති නැහැ ඒකයි රබින්ද්‍රනාත් tagore සංඝාලයේදී අහන්නේ හිමිදිලි පාන්දර කාටද මේ සලුව කියන්නේ? ඊයේ ඉපදුණු කුරුඳුල් දුවටයි මේ සුදු සලුව කියන්නේ. ඊට පස්සේ හැඩ වැඩ දාලා මල් කම් ගොතලා කාටද සලුව වෙන්නේ මේ කුරුඳුල් දුව දීගේක දෙන්නයි. ඔය සලුව ඊට පස්සේ මේ හැන්දෑ යමේ කනකොප්පාටේ කාටද සලුව යන්නේ මිය කිය දුවගේ මිනිය වතක්ටයි. ඉතින් හරිය සෝකාන්තයක් තියෙන්නේ. මේ මගේ දුවේ ඉපදලා අදාළයක් බඳලා මටත් ඉස්සලා මැරිලා. ඉතින් ඒක කාගෙත් හරි තමයි මේ දුව මරන දකින්න කැමති. හැබැයි උපදිනවා දකිනකොට නම් පාටි දානවා, රක්ස වෙනවා, සෙක්සෝ වෙනවා, කිරිපිටි වෙනවා, බබා බලන්න යනවා. කෙල්ලෙක් නම් රෝස පාට වෙනවා, කොල්ලෙක් නම් නිල් පාට වෙනවා. එන බයිලා. මරනකොට ඉතින් මේ සමාජයේ කොච්චර කාලයක් සංස්කෘතිගත වෙලාද අපිට හටගන්න බලන්න මංගල විදියට. වැයවීම බැලීම අවමංගලයක් විදියට. සමුදය හොඳ විදියට වය අවමංගල්‍යයක් විදියට බලන ලෝකේ අරමුණ කෙරේ අනිවාර්ය කරපන්. මේකට බුදුජානනාංශය ගෙනියන්නේ අපි වැය දකින්න බලන්න ගෙනියන්නේ ඇස් දෙක වහගෙන මේ කොයියක් මෙහෙරයි ගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඊටද එන්නේ කියලා දෙල්ලක් තියෙනවා. ඇස් දෙක වහලා වටේ ගෙනියනවා. ඒ ලබ් දෙකක් අත් දෙක එකතු කරන්න කියලා ඒකේ වැලික දාලා වැලිය උඩ එක එක ලකුණු දාලා පැති කෝටුවක් ගන්නවා අච්චි ගෙදුරුට්ටෝ කියලා. ඒක ලියලා කරකවල කරගෙන ඉන්න ඔබ බිම දාන්න කියන. ඒක ආපහු ගෙනත් තියලා කියනවා දැන් ගිහිල්ලා දාමු තැන හොයපන් කියලා. ඔන්න වගේ තෙල්ලමක් මේකේ තියෙනවා. ඉස්සල්ලාම අරමුණ පෙන්නනවා. ඊට පස්සේ සියලු දෙනාම කැමති නේ මුල බලන්න ආයෙත් මුල බලන්නකෝ. මුල බලන ගමන් අප්‍රමාදයේ සතිය ගෙනියනවා පුළුවන් තරම් සියුම් තැනකට. ඊළ බලන්නේ නමුත් ජනනාති උඩ මොකද වෙන්නේ කියලා. ඒ කිනාට අර සියුම් සතියෙන් හට ගන්නවා දැකපු ආහනපානේ හට ගන්නවා දැකපු හිත වැය වෙනව නොදක ඉන්න බැරි වෙනවා. මොකද හිත ඒ තරම්ම සූක්ෂම වෙනවා. ඉතාමත්ම ප්‍රණීත භාවයටපත් වෙනවා. ඉතින් ඒක දකින්නේ බලල නෙවෙයි නිකන් පේන්න පටන් ගන්නවා. ගෙවෙන හැටි. ඉතින් එතකොට ඒක නායක කියනකොට පුදුම පැකිලීමක් තියෙනවා. දැක්කත් කෙවෙන හැටි වார்த்தාවට ඇතුල් වෙන්නේ නැහැ. මොකද පෑන ලියෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒක මගහරවල තමයි ලිය වෙන්නේ. මොකද ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. ඒක මුස්පේතුවක්. ඒක මේ සමාජය විසින් නපුරක් විදිහට හලකන. ඒ නිසා කිසිම කෙනෙක් කවමදාකවත් මේ අරමුණක් ගෙවෙන හැටි වාර්තා කරන්න කැමති නෑ. ඒක නිකම් මේ අවමංගල්‍යයක් විස්තර කරනවා වගේ. හට ගන්නකොට නම් නමුත් අපි නිකන් තර්කයට දාලා බලන්න හිතේ හට ගන්න හරි ඔක්කොම අකුසල් නම් ජීවෙන එක මංගලයක් නේ. හිතේ හට ගන්න හරියක් අකුසල් නම් අපි හට ගැනීම බලනවා කියලා කියන්නේ දුකට කැමැති. කරදර වලට කැමැති. කංකටුල වලට කැමැති. නමුත් මේ ආනාපාන වගේ මධ්‍යස්ථාන වලට හිත දාලා ගෙවීම බලන්න පටන් අරගත්තොත් අපට පේනවා අපි මේ සමුදේ බලනවා කියලා කියන්නේ දුකට කැමැති වෙනවා. වැයවීම බලනවා කියලා කියන්නේ ක්ෂය වීම බලනවා කියලා කියන්නේ නිරෝධය බලනවා කියලා කියන්නේ ඇති වෙන තාක් දුක් ඒක විශ්ීම කෙවිල යන බව දැක ගන්න. නැත්නම් ඒක ඉන්ජෙක්ෂන් එක දෙන්න බෑ. මොකද ඉන්ජෙක්ෂන් එක කට්ට ගන්නකොටම ඇලර්ජික් වෙනවා කට්ටිය. කට්ටිය කැමති නෑ ක්ෂය වෙනවා දකින්න. ඒ නිසා කවදා හෝ යෝගාවචරය ප්‍රසවාසික නිමාව අස්වාසික නිමාව පය උස්සනකොට මොකද වෙන්නේ? පය වම් පය උස්සනකොට මොකද වෙන්නේ? හැම දෙයකම නිමා බලන තැනට හිත යොදන්න පුළුවන් වුණොත් ඒක නඩ තේරෙන්න පටන් ගන්නවා අපි මේක බලන අසුළු ජීවිතේ කවදාකවත් උත්සාහ කළා නෑ අපි බලලා තියෙන්නේ මංගල පැත්ත හට ගන්න පැත්ත විතරයි ඒක නිසා ආනාපාන පරිවර්තන ඉවරනකොට සබචනාච මතක් කරනවා සමුදේපස් ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති ඉස්සෙල්ලා හට ගන්න හැටි බලන්න බබා කැමති ඒකටනේ බල්ල බල්ල හොඳට ඉන්දිය ධර්ම තියුණාට පස්සේ උන්න බබාට පෙනෙයි වැය වෙනවා. ඊට පස්සේ හට ගන්නවා වැය වෙනවා. හට ගන්නවා වැය වෙනවා. මේ දෙක බලන්න කියන එකට අපි උදේබ්බේ කියලා කියනවා. උදේවයි කියලා කියනවා. ඉතින් එතකොට හිත තෝන්තු වෙනවා. මෙතෙක් කල මුළු සංසාරේ පුරාවට හට ගැනීම විතරක් බලනවා. ඒක මංගලයි කියලා, සදාචාරය කියලා, ශිෂ්ටාචාරය කියලා ඉගෙන ගත්ත අපි, අනුන්ට උගන්වපු අපි, තමන්ගේම හිත ප්‍රයෝගයෙන් ඇය වෙනව දකින්නකොට කීල් දානිය දා. කොන්ද පාත් වෙනවා බිමට. කැරරකෙන්න පටන් ගන්නවා. ඇඟේ කූඹි දුණා වගේ පේ. ගිනි ගන්නවා වගේ පේ. සුලිසුලම් යනවා වගේ පේ. ඉතින් මේ ඔක්කොම තියෙද්දි මේ සත්‍ය දකින්නයි මේ හදන්නේ කියලා මේ වැයවීම දකින්න පටන් අරගත්තොත් නැත්නම් ඒ පැත්තට අවධානය යොමු කරන්න ගියොත් මේ ඉර සේවයේ නෙවෙයි බහිණ ඇති බලන්න පුරුදු වුණොත් ඒකත් හැබැයි හිටියක්. මේ සංසාරය පුරා සමුදේ බල බල හිටපු කෙනාට බුදු කෙනෙක් පහළ වෙලා කතා කරලා කිව්වොත් ඔය හැම සමුදයක්ම ඔයාලා සතුටු වුණාට ඔය හැමතැනම ඔබ නොදැක්ක ඔබ නොදකින් කියලා තිබිච්ච වැයවීමක් තියෙනවා. අන්නේ වැයවීම දිහා පොඩ්ඩක් බලන්න. ඒක හරියට බුදුහාමුදුරුවෝ පෙන්නවා වගේ පේ. මොකද මෙතෙක් කලේ ඒක නොදකින් කියලා තමයි අපි හිත තිබුණේ. අන්නේ වැයවීම දකින්න පටන් ගත්තොත් ඒ යෝගාවචරට පේනවා. ඒකට විරුද්ධ වුණොත් හුස්ම එන්න එන්න ගැසෙනවා. ඒකට සමාන වෙලා එකත් එක්ක යන්නේ කිව්වොත් උතුම තැම්පත් වෙන්න පටන් අන්තිමට මේ ආස් ප්‍රසවාසය නෙමෙයි ඉවර වෙනවා දකින්නේ. ආස් ප්‍රසවාස දෙකම ඉවර වෙනවා දකින්නේ. ඊට පස්සේ යෝගාවචරයට ඊටත් ලොකු බයක් එන්න පටන් ගන්නවා. හුස්ම ගන්න බලනවා හයියේ. එහෙම නැත්නම් හිත නිඳට වෙනවා. එහෙම නැත්නම් තැකයක් ඇවිල්ලා යෝගාවචරය මට මේ මොකද උනේ? මොකද ස්වාමීන් වහන්සේ කියලා දිගින් දිගටම දිගින් දිගටම සැක කරන පටන් ගන්නවා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ නැතිවීම වෙනකම් මේ සම්පූර්ණ නැති වෙනකම් නිින්ද යන්නේත් නැතුව හයියව හොගන්නේත් නැතුව සැක කරන්නේත් නැතුව ඉන්න අනේ යා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඕම ඉන්නරින් ඕම ඉන්නරින් මොකද කරන්නේ ඉතින් මේ විදිහට භාවනා කරගෙන යනකොට එතෙන්ද යන්න අවශ්‍ය කරන සද්ධාවක ප්‍රමාණය බලන්න. අවශ්‍ය කරන සතියක ප්‍රමාණය බලන්න. අවශ්‍ය කරනා වූ සීලක ප්‍රමාණය බලන්න. අන්නේ විදිහට ක්ෂය වීම දැකපු කෙනා ක්ෂය වෙනවත් එකම දෙකම නැති වෙනවා. මෙලොවක් නැති වෙනවා ඊළඟ නැති වෙනවා. ඒ නිසා භාවනා කරන හැම වෙලාවකම හුස්ම ගෙවෙනවා බලන හැම වෙලාවකම අපේ මරණය අත්දකිනවා. ඒකට කියනවා తాවකාලිකව මරණයක් දකින්නයි කියලා. ඉතින් සෝවාන් වෙන්නේ ඉස්සලා මේ වගේ ලක්ෂ කෝටි කීයක් අපි චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ මරණය අත්දකලා ඉන්න ඕනේද? ඒක අත්‍යවශ්‍ය දෙයක් බව දැනගන්න ඕනද නිවන් දකින්න. ඒ සමන් පළවෙනියම කරපු වැඩමුළුවේදී ඒ මුනිත්ජිතුමා මතක් කරා මරණය දැකපු කෙනාට විතරයි අමරණියත්වයට යන්න පුළුවන්. නිවන වගේ දෙයක් දකින්න පුළුවන් වෙන්නේ මරණය අත්දැකපු විලාද විතරයි. නැවති නැති කෙනෙකුට යන්නේ. ඉතින් අපි මේ මරණයට තියෙන බය නැත්තම් ක්ෂය වීම දකින්න තියෙන බය, වැය වීම දකින්න තියෙන බය, එහෙම නැත්තම් නිරෝධය දකින්න තියෙන බය තියෙන තාක්කල් අපි සත්‍ය දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අනාථ පිටික දිට්ඨිමය මරණයටපත් වෙච්ච එක නෙවෙයි මෙතන තියෙන්නේ. අපි භාවනා කරගෙන යනකොට කී සැරයක් මේ වගේ නොදන්නා නන්නාදුන තැනකටපත් වෙනවද අපි කොච්චර ඒකට බය වෙනවද කියලා බැලුවොත් ඒකට කියනවා fear of freedom කියලා fear of unknown කියලා අපි නොදන්න දෙයට බයයි කිරිපුත්‍ර ජානසේ සඳහන් කරනවා දන්න දේ තුල සත්‍ය නැත්නම් සත්‍ය තියෙන නොදන්න දේ තුල නම් අපි දන්න දේ මගේ කියාගෙන ඉන්න අපට කොහොමනම් සත්‍ය සම්බන්ධ වෙන්නේ අපි රුචිතේ තුල සත්‍ය හොයනවා නම් අරුචි දේ තුල සත්‍ය නැහැ කියලා හිතනවා නම් නමුත් යම් හේකී රුචි දේ තුල සත්‍ය නැත්නම් අරුචි දේ තුල සත්‍ය තියෙනවා නම් අපි මේ රුචි හරහා යන ගමන කොහේයිද කියලා. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් නාද පිටිසුමාන කියලා තිබුණා. ඒක අපේ භාවනාවට සම්බන්ධයි. ආනාපාන සතියට සම්බන්ධයි. පිම්බීම හැකිලිමට සම්බන්ධයි. අනිකුත් මතුවෙන ඕනෑම ආකල්ප වලට එහෙම නැත්නම් ඉමෝෂන්ස් වලට ඒකේ ගෙවෙන තැන බලන්න පුරුදු කරනවා කියලා කියන්නේ එක විදියක ක්ෂය වීම වැය වීම මරණය අත්දකින්න ගැතියක් තමයි.